තුරන් සර්ණයි හැම දිනකටම අද 2018 වර්ෂයේ ජූලි මාසයේ 13 වෙනිදා සති බ්‍රහස්පතින්දා දවස. ඉතින් අදත් අපි සූදානම් වන්නේ සුපුරුදු පරිදි නවසීලන්තයේ වෙලින්ටන් වල වැඩ වාසය කරන බන්තේ ජිනාලංකාර ගෞරවනීය ස්වයන් වාසයේ සම්බන්ධ කරගෙන ධර්ම සාකච්ඡාවක් පැවැත්වීමටයි. ඉතින් බොහෝ කල් සිටන් පවත්වාගෙන යන මේ වැඩසටහන පසුගිය කාල සීමාවේදී ගෞරවනීය ශාන්වාස අපිට සූසි ප්‍රත්‍ය ප ဋ ාණ දේශනාවන් අපිට පැවැත්වුවා අවසාන සති දෙක තුනේදී විශේෂ සූත්‍ර දේශනාව සම්බන්ධ කරගෙන උන්වහන්සේ අපිට අපිට අවශ්‍ය තිබූ කාරණා අස්මත කර දීම නිසා ඒ ප ဋ ාණ දේශනාව తాවකාලිකව නතර වුණා වගේ දෙයක් සිදු වුණා. ඉතින් අද දවසේදී ගෞරවනීය ස්වාමීන් වහන්සේ නැවතත් ඒ ප ဋ ාණ දේශනාවන් අපිට පැහැදිලි කර දීමට බලාපොරොත්තු වෙන බව අපිට මතක් කර සිටී. ඒ නිසා අදත් මේ සම්බන්ධ වෙන සියලුම කල්යාණ මිතුරු මිත්‍රයන් වෙනුවෙන් ගෞරවනීය ශ්‍රාණවාසයේ පාද නමස්කාර කර මම උන්වහන්සේට ආරාධනා කර සිටිනවා ශ්‍රාණවාස අප කෙරෙහි අනුකම්පාවෙන් අද දවසේදී අපිට මේ උතුම් වූ විශිෂ්ට වූ තථාගත ධර්ම දේශනාවන් පැහැදිලි කර දෙන්නා ලෙස තෙරුවන් සරණයි ශ්‍රාණවාසී නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තුන් ලෝකේත ධර්ම ආලෝකයක් පහළ වී වදාලා වූ සියලුම සත්‍යයන් කෙරෙහි පතලා වූ මහා කරුණා ගුණයක් ඇත්තා වූ ධර්මඥානී පරතයට පැමිණියා වූ ඒ සඳහා අනන්ත අපරිමාණ කාලයක් සංසාරයේ දාන ආදී දසපාරමී ධර්මයන් මෛත්‍රී සිතින් කරුණා සිතින් කුසල සිතින් දිනු කළා වූ වඩාගත්තා වූ දසබලධාරී වූ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම සිරසින් වැඳ නමස්කාර කරනවා මාගේ নমස්කාරය වේවා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පිරිසිදු සිතේ පහළ වූ ධර්මස්කන්ධයට උන්වහන්සේගේ උතුම් වූ නුවණින් අවබෝධ කොටගත්තා වූ දේශනා කොට වදාළා වූ අති ප්‍රණීත වූ මధుර වූ ශ්‍රී සද්ධර්මස්කන්ධයට තම සිතසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා. ඒ උතුම් වූ ප්‍රණීත වූ ධර්ම මාර්ගයේ අනුගමනය කරමින් ශ්‍රාවක භාවයට පත් වුණා වූ අෂ්ටාර්ය පුජ්‍යල මහා සංඝ රත්නයට අනුත්තරං පුණ්‍යක්ඛෙත්තං ලෝකස්ස යන වස්නාදි වශයෙන් ලෝකයාගේ අනුත්තර වූ සුවිශේෂ වූ පුණ්‍යක්ෂේත්‍රයේ වශයෙන් පිළිගන්නා වූ මහා සංඝරත්නයේ තම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා. ඒ උතුම් වූ බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ අනන්ත වූ අපරිමාණ කියා නිමක් කර නොහැකි. ගුණ ස්කන්ධයේ ආනුභාව බලයෙන්ුත් තුනුවන්ගේ අනන්ත ගුණ බලයෙන්ුත් තුනුරුවන්ගේ ಗುಣ මොහතකට හෝ වේවා සිහිපත් කොට වන්දනා කිරීමේ කුසල චේතනාවන්ගේ ධර්ම චේතනාවන්ගේ ආනුභාව බලයෙන්ුත් මේ පින්වත් අසාගෙන සිටින්නා වූ සෑම දිනාම ජීවිත කාලයේදී වඩාගෙන තිබෙන්නා වූ කාමාවචර ආදී කුසල ධර්මයන්ගේ අනන්ත ගුණ බලයෙන්ුත් අදත් මේ බුදුරජාණන් වහන්සේගේ දේශිත ගාම්භීර ධර්ම කොටසෙන් කොටසක් සිත්වලට ස්පර්ශ කරවලා ඉන්දෙන්ට බලාපොරොත්තු වෙනවා දේශනා මාර්ගයෙන් මේ කියා දෙන්නා වූ ධර්ම කොටස් සෑම දිනාටම හොඳින් වැටහේවා අවබෝධ වේවා තේරුම් ගන්නට ලැබේවා ඒ සඳහා අවශ්‍ය වන්නා වූ සිහියත් නුවණත් යෝනිසෝ මානසිකාරයත් මතු වේවා කිසිම බාධකයක් ඇති නෙවේවා මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි සත්‍තා ගුණේ පිහිටාගෙන පිහිටුවාගෙන ප්‍රතිපදාවක් හැටියට මේ ධර්මය අහලා ඒ ධර්මය ධර්මයක් හැටියට අවබෝධ කරගැනීමෙන් ඇලීමේ ගතිය බැඳීමේ ගතිය උපාදාන ගතිය කඩාගෙන බෙදගෙන නැති කරගෙන හැම දිනාටම පරම ශාන්ත වූ නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නට ලැබීවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. අද මේ පින්වත් සෑම දිනාටම අපි මේ ප ဋ ාණ දේශනා අනුසාරයෙන් ඉදිරිපත් කරලා කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ඒ සූසිපත්ඨානේ තවත් ප ဋ ාණ ධර්ම කාරණයක් මේ දක්වා පිළිවෙලෙන් අපේ සූවිසිපත්ති ධර්ම කාරණාවලින් කොටසක් කියලා දුන්නා ඒ වගේ උදව්වක් උපකාරයක් ලබාගෙන අපි අද තව කොටසක් හිතලා බලමු පත්‍ය ධර්ම 24 තුල පත්‍ය ධර්මයක් තිබෙනවා ආසේවන පත්‍යය කියලා. ආසේවන පත්‍යය මේ පත්‍ය ධර්මයේ මගේ මතකයේ හැටියට බොහොම කාලයකට ඉහතදී මේ ධර්ම මණ්ඩපයේට හරි ගෲප් එකකට හරි වෙනත් වැඩ දේශනා කළා තියෙනවා කියලා. ඒ වුණත් කමක් නැහැ මේක අසල තිබෙනවා නම් තවත් අවබෝධය වැඩි කර ගැනීමට හිතේ පිරිසුදු දැනුමක් තේරුමක් ලබා ගැනීමට මේ උපකාර වෙනවා. ඒ නිසා දැන් අපි අද මේ ආශේවන ප්‍රත්‍යය පිළිබඳව කතා කරමු. මේ ආශේවන ප්‍රත්‍ය ගැන කතා කරන්න කලින් මම තවත් පොඩි කාරණයකට මේ පින්වතුන් හිත යොමු කරන්න කැමැති. මේ ලෝකයේ තිබෙනා වූ ධර්ම ස්වභාවය මේ ලෝකයේ තියෙන ධර්ම ස්වභාවය සියල්ලක්ම පවතින්නේ පිහිටා තිබෙන්නේ එක්තරා විදි තුනකට ක්‍රම තුනකට. ඒ ක්‍රම තුන බැලුවම ලෝකයේ හැටියට කතා කරන ක්‍රම තුනකට එකක් තමයි මේ ලෝකයේ තිබෙනා වූ දේවල් අපිට මතුවලා දිස්සෙනවා ද්‍රව්‍යාත්මක ද්‍රව්‍යයක් හැටියට. ඒක ද්‍රව ඝන කියලා නෑ ද්‍රව්‍යයක් හැටියට වස්තු හැටියට ඉදිරිපත් වෙලා පේනවා. ඉදිරිපත් වෙලා මත වෙනවා අපි ද්‍රව්‍යාත්මකව යම් යම් දේවල් කතා කරනවා. තවත් තිබෙනවා ඒ යම්කිසි වස්තුවක් ගත්තාම යම්කිසි ද්‍රව්‍යයක් ගත්තාම ඒ ද්‍රව්‍යයට බැඳිලා ද්‍රව්‍යයට කැවිලා ද්‍රව්‍යයේ එක කොටසක් හැටියට තව ගුණයක් තිබෙනවා ඒකට කියනවා ಗುಣ ස්වභාවය කියලා ඒකට කියනවා ගුණය කියලා ද්‍රව්‍යාත්මකව දේවල් ලෝකේ පිළිතලා තිබෙනවා ගුණාත්මකව ඒක ගුණය හැටියට පිළිතනවා තවත් දෙයක් තිබෙනවා මේ ලෝකයේ දේවල් ක්‍රියා මාත්‍ර හැටියට පිටා තිබෙනවා. මේ ද්‍රව්‍ය ගුණ ක්‍රියා හැටියට තමයි ලෝකේ දේවල් තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේක ධාතු ස්වභාව කියලා කියන අපි එකක් තේරුම් ගන්න. මේ මම කියාපු වචන තුන අපි මේ වෙලාවේදී හිතට කාවද්ද ගමු. තේරුම් ගනිමු අපි හිතමු ගහක් තියෙනවා කියලා. මීටර 3-4ක් මීටර 4ක් විතර උස ගහක් තියෙනවා. ඒ ගහ අපිට පේන්නේ වස්තුවක් හැටියට යම්කිසි ද්‍රව්‍යාත්මක දෙයක් හැටියටයි. ඒ ගහේ තිබෙනවා ගහ හැදෙච්ච වෙලාවෙම ගහත් එක්කම බැඳී තිබෙන ගුණයක් ඒ තමයි ගහේ මහත කියන්නේ ಗುಣ ස්වභාවයක් ගහේ උස කියන්නේ තව ಗುಣ ස්වභාවයක් ගහේ පළල කියන්නේ ಗುಣ ස්වභාවයක් අන්න ඒ විදිහට ගහේ තරාතිරම කියනවා උසයි පළලයි මහතයි දිගයි කොටයි මෙන්න මේවා ඒ වස්තුව ආශ්‍රය කරගෙන පවතින ගුණයෝ ගුණ ස්වභාව ලක්ෂණ ස්වභාව මේ ගුණ කියන වචනය අපි ගත්තම තේරුම් ගන්න හොඳ නෑ මේ බෙහෙතක් බොනවා ඒක මට ගුණ වුණා ප්‍රත්‍ය වුණා ඒ අර්ථයෙන් නෙවෙයි මේක ගන්නේ කෑම බීම කෑමම ගුණයි. ඒ වගේම අපි ගන්න බේත්තේ ඒ වගේම යන් යන් දේවල් තියෙන ඒවා අපි සත්‍යම් පස්සේ ගුණයි කියන ඒක නෙවෙයි. ඒවා ඇවිල්ලා ඒවක් ගුණයකුත් තියෙනවා. මෙතන කියන්නේ ඒ ගුණය කියලා කියන්නේ යම්කිසි වස්තුවක තිබෙන ආකාර විශේෂය. අපි ගමු තව මේසයක්. මේසයක් තිබෙනවා ඒ මේසය වස්තුවක් හැටියට ද්‍රව්‍ය ආත්මකව තමයි ඉදිරිපත් වෙලා තිබෙන්නේ. මේ මේසයේ තිබෙනවා ಗುಣ ස්වභාවයක්. ඒ තමයි මේසය උස කියලා කියන්නේ ගුණයක්. මේසයේ පළල කියලා කියන්නේ එක්තරා ගුණයක්. මේසේ ඝනකමයි කියලා කියන්නේ එක්තරා ගුණයක්. මේසේ උසයි කියන්නේ මිටි කියන්නේ ගුණයක්. මෙන්න මේ උසකම කතා කරන්නට මිටිකම කතා කරන්න පුළුවන්කම තියෙන වස්තු ආධාර කරගෙනයි. ඉතින් අපි උස ගැන කතා කරනවා. මිටිකම ගැන කතා කරනවා. පළල ගැන කතා කරනවා. මේ විදිහට උසකම මිටිකම පළලකම මේවා තියෙන හින්දා තමයි ඒව කියන්නේ ඒවා යම්කිසි ලෝකේ ආකාරයකට තියෙන හින්දායි කියන්නේ කතා කරන්නේ. එතකොට ද්‍රව්‍යාත්මකව තිබෙනවා ගුණාත්මකව තිබෙනවා. අනිත් එක තමයි යම්කිසි දෙයක් ක්‍රියාත්මක වෙන ක්‍රියා වශයෙන් තිබෙනවා. එතකොට ගමන් කරනවා ඉන්නවා යනවා, නිදා ගන්නවා, කනවා, බොනවා මේවා ඇවිල්ලා යම්කිසි ක්‍රියා ස්වභාව මාත්‍ර. ඊටත් වඩා මේ අපි මේ කතා කරන්නා වූ හිත ද්‍රව්‍යාත්මක දෙයක් නෙවෙයි. අපි මේ කතා කරන චෛතසික ධර්ම ද්‍රව්‍යාත්මක දේවල් නෙවෙයි. ඒ හිතේ දිගයි කියලා කියන්න දෙයක් පෙන්වන්නට බෑ. ද්‍රව්‍යාත්මක නොවන නිසා. ඒ හිත උසයි කියලා කියන්න බෑ ද්‍රව්‍යාත්මක නොවන නිසා. හිත මහතයි, හිත ලොකුයි, හිත කිට්ටුයි, හිත හිඳෑරි ඔහොම කියන්න බෑ. හේතුව මේ හිත ද්‍රව්‍යයක් නොවන උසමහත දිගපළල දක්වන්නට බැරි එක්තරා විදියක ක්‍රියා මාත්‍රයක් පමණයි. මේ ක්‍රියා මාත්‍රය ක්‍රියාත්මක වෙවි ක්‍රියාත්මක වෙවි මූල ධාතුවක් හැටියට පවතිනවා ක්‍රියා මාත්‍රයක්. ඒ වගේ ක්‍රියා මාත්‍රා ස්වභාවයෙන් තිබෙන්නා වූ දේවල් ටිකක් ගැන තමයි අපි මේ අභිධර්ම කතාවෙන් මේ කතා කරන්නේ. සූත්‍ර දේශනාවලත් ওই ධර්මම තමයි චිත්ත සිත ගැන කිව්වම ඊළඟට තරහව, වෛරය, ක්‍රෝධය, ඉරිසියා, පලිගැනීම, මාන ආදි දේවල් කිව්වම ඒ ඔය ක්‍රියාධර්ම තමයි. ලෝකයේ සම්මුතියේ ගිලගෙන සම්මුතියේ දැකගෙන සම්මුතියේ හිතගෙන සම්මුතියේම නිදාගෙන ඒකේ ගැලී ඉන්නා වූ කෙනාට ඒකට ගැළපෙන විදිහට අධ්‍යක්ීම් එක්ක ගලපා තේරුම් ගන්නට පුළුවන් විදිහට සූත්‍ර දේශනාවල් වල මේ ධර්ම විස්තර කරනවා. ඊට වඩා පුංචි කරලා සියුම් කරලා සියුම් ලක්ෂණ ගුණ ස්වභාවයෝ එහෙම නැත්නම් ක්‍රියා මාත්‍රා චෛතසික සිත් ධර්ම අභිධර්මයේ විස්තර කරනවා. එකම දේ එකම ධර්ම කොටාසය ස්ථාන දීක දේශනා කරන්නේ එය ග්‍රහණය කරගන්නට පුළුවන් කෙනාගේ හිතේ හැටියටයි. ඒ කොයින් හෝ වේවා ධර්ම අවබෝධ කරගෙන කෙටි ක්‍රමයෙන් හෝ විස්තරාත්මක ක්‍රමයෙන් හෝ ධර්ම අවබෝධ කරගෙන සසර දුකින් මිදීම තමයි එකම එකම පරමාර්ථය බුදුරජාණන් වහන්සේගේ දේශනාවයි. ඒක කෙනාගේ හැටියට ඉක්මන් වෙන්න පුළුවන් ඒ වගේම ටිකක් ප්‍රමාද වෙන්න පුළුවන්. ඉතින් මේ සූත්‍ර දේශනා අනුසාරයෙන් හිත මෙහෙලවා යොදා බලා සීය නුවණ පවත්වාගෙන යන ගමනේදී මේ කියන්නා වූ චිත්තචෛතසික ධර්මයන්ගේ ක්‍රියාකාරී ස්වභාවයක් තියෙනවා. මේ ක්‍රම දෙකෙන්ම නිවනට තමයි යොමු කරලා තියෙන්නේ. දැන් මේ හිත සමා මේ හිත ගැන කතා කරනකොට මේ සමහර හිත් තිබෙනවා බලය, ශක්තිය, හැඩය, වැඩය හොඳට වැඩි. හොඳට වැඩි. මේ තුනසුන් දැකලා ඇතිනේ වතුර පාරවල්. සමහර වතුර පාරවල් තිබෙනවා මේ පින දාගෙන සුලි හදාගෙන සුලි කරකවාගෙන තමයි කැළඹිච්ච ස්වභාවයකින් තමයි සබ්දි දාගෙන යන්නේ. වතුර ගලාගෙන යන්නේ. ඒකට අහු වුණාම එහෙම කෙනෙකුට ඒ සැර පාරට බලය නිසා ගලාගෙන යන වේගය වැඩි නිසා එහෙම ඉගොඩ වෙන්න එහෙම ලේසියෙන් පුළුවන් කමකුත් නැහැ. සමහර වෙලාවට තියෙන වතුර පාරව නිකන් ගලාගෙන යනවා කිසිම කැළඹීමක් නැ ගලනවා කියලා පේන්නේ නැහැ නිකන් වතුර තියෙනවා හැටියට තමයි හැබැයි පිනීට ගලනවා කොහොම ස්වභාවයක් තිබෙනවා අපේ හිතලක් තිබෙනවා ඔය වගේ ආකාර විශේෂයක් සමහර සිත් තිබෙනවා රළ පතර වැඩි වගේ. පෙන දාගෙන ඒ වාගේම සුලි දාගෙන මහා බලයකින් මතුවලා දිව යන හැදෙන සිත් තියෙනවා. සමහර සිත් තිබෙනවා ඒවාට ඉච්ඡර හයියක් හත්තියක් වෙන දාන්න කුබුළු දාන්න තව දේවල් කරන්න බෑ නිකාන් හිමීට ගලාගෙන යනවා. හිමීටමත් වෙනවා. ඒ හිමී කියන්නේ එව නැත්තම් ස්වභාවයෙන්ම යන්නේ නිකන් නියුට්‍රල් ගතියෙන් යන්නේ විපාක්සිත අර කුසල සිත් කියන ඒවා අකුසල සිත් කියන ඒවා කර්ම බලයක් එකතු කරන නිසා කර්ම බලයක් හදන ගැට ගන්න නිසා චේතනා ශක්තිය වැඩි නිසා ඒ සිත්වල සැරපරුස භාවය රැස් කරන ස්වභාවය, කර්ම නිස්පාදන ස්වභාවය, රැලි ගහන ස්වභාවය වැඩි. එතකොට මේ කුසල් සිද්ධ වෙන්නේ අකුසල් සිද්ධ වෙන්නේ අපි දැනගෙන ඉගෙනගෙන තිබෙනා වූ ක්‍රමයට සිත් තේලියක් ගත්තාම චිත්ත වීතියක ජවන් හරිය තමයි මේ වැඩ රැලි දාන ගතිය සිද්ධ වෙනවා. දැන් චිත්ත වීතියක් ගත්තාම භවංග සිතේ නිකන් භවංග සිත ඔය ස්පර්ශයක් පිට ගමන්ම නැති වෙලා යන්නේ ඒක නිකන් කාලයකට නියුට්‍රල් විදියට මධ්‍යම ප්‍රමාණයට නිකන් ගලාගෙන යන නිසා ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා තමයි චිත්ත පීඩියකට හැරෙන්නේ භවංග භවංග උපච්ඡේද භවංග චලන උපච්ඡේද ආවර්ජන පංචද්වාරාවර්ජන ඔය චක්කු විඥාන සම්පටිච්ඡන සම්තිරණ වොට්ටපනාදී දේවල් හැදෙන්නේ මේවා සමහර ඒවා ක්‍රියාසිත සමහර ඒවා විපාකසිත ඒක නිසා මේ කියාපු සිත් පෙළේ ඒ තරම් වැඩි කර්ම එක්කාසු කරන ගතියක් රැලි ගහන ගතියක් ඕවා මෙව්ව මොකක්වත් නැහැ අරමුණට අනුකූලව එතෙන්ට අනුකූලව පොඩි ඒ ක්‍රියාත්මක වෙන වැඩ කොටසක් ඒ වෙලාවට කරා ඉවරයි අනාගතයට තියාගන්න ඒවා මොකක්වත් ඉතර නැහැ මේ චිත්ත සීලිය ගලාගෙන ගිහිල්ලා එකතු වෙනවා ජවන් හරියට. ඒ ජවන් කියන සිත් හරි අමුතුයි. ඒ ජවන් සිත්වල තිබෙනවා මා අමුතු මේ තව ಗುಣ ස්වභාව. ආන්නේ ජවන් සිත් හරියේ කියවෙන්නා වූ ජවන් සිත් වලට අදාළ වෙච්ච ධර්ම ලක්ෂණයක් තමයි අද මේ කතාවෙන් කියන්නේ. කුසල් අකුසල් ක්‍රියා මේ අපි දැන් ওই ටිකක් හිතාගෙන ඉති දරාගෙන අපි අපේ මාත්‍රකාව පැත්තට හැරෙමු. මාත්‍රකාවේ තිබෙනවා මේම ආශේවන පච්චයෝති පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං ආසේවන පච්චයේන පච්චයෝ මේකෙන් කියන්නේ ආසේවන පත්‍යය කියලා කියන්නේ පුරිමා පුරිමා කුසල ධම්මා පළමුවෙන් පළමුවෙන් පහළවන්නා වූ කුසල ධර්මයෝ පච්චමානං පච්චමානං කුසලානං ධම්මානං පසුව පසුව පහළ වෙන කුසල ධර්මයන්ට ආසේවන ප්‍රත්‍යේන පත්‍යය ආසේවන ප්‍රත්‍යයෙන් සත්‍ය උපකාර ලබා දෙනවා ලබනවා කියන එකයි. මේ කතාව තේරුම් ගන්නට අපි මේ වචනයක් තේරුම් ගනිමු මේ ආසේවන. ආසේවන කියලා කියන්නේ ආ මේ උපසර්ගයේ పూర్ව කරගත්ත සේවන කියන වචනේ. මේක තේරුම් ගන්නකොට අපි මතක තියාගන්න ඕනේ ප්‍රත්‍ය ධර්මයක් තිබෙනවා ප්‍රත්‍ය උත්පන්න ධර්ම කියලා જાතියක් තිබෙනවා මතක ඇති අපි කිව්වා ප්‍රත්‍ය ධර්ම තිබෙනවා ප්‍රත්‍ය උප්පන්න ධර්ම තිබෙනවා. ඒ කියන්නේ ප්‍රත්‍ය ධර්ම කියලා කියන්නේ යම් කිසි තවත් ඒකට උදව්වක් උප උදව්වක් උපකාරයක් දක්වන්න පුළුවන් ගුණ ස්වභාවයේ තිබෙන ධර්ම ස්වභාවයේ තිබෙන එකට කියනවා ප්‍රත්‍ය ධර්මය කියලා. ඉතින් යම් කිසි දෙයකට ගුණයක් අනිත්‍යයකට උපකාර වෙන්න පුළුවන් ගතියක් තිබෙනවා නම් ඒ උපකාරයේ ලබන්නා වූ දේ කුක්තියෙන්ට ඕනේ. ඒකට කියනවා උපකාරයේ ලබන ඒකට කියනවා ප්‍රත්‍ය උප්පන්න ධර්මය කියලා. අපි පී එකකින් ඇපල් ගෙඩියක් කපනවා. පිහියක් අරගෙන ඇපල් ගෙඩියක් කපනකොට ඒ ඇපල් ගෙඩිය කපන්න උපකාර වෙන්නේ පිහියයි. එතකොට කපන ගුණය කැපීමේ ගුණය කැපීමේ ශක්තිය තිබෙන්නේ පිහිය. ඒ පිහියෙන් කපනකොට ඒ පිහියෙන් කැපීගෙන යන්නේ ඇපල් ගෙඩිය. පිහිය කියලා කියන්නේ පත්‍ය උපකාරක ධර්මයේ කැපීමට අනිත්‍යක තමයි කැපීගෙන යන ධර්මයේද කියනවා පත්‍ය උප්පන්න ඇපල් කියන. ওই විදිහට තිබෙනවා ප්‍රත්‍යය සහ පත්‍ය උප්පන්න ධර්මය කියලා. දෙකක්. දැන් මේ කතාවේදී මේ කියන කතාවේ ආසේවන ප්‍රත්‍ය කියලා කියනකොට එතනත් තිබෙනවා පත්‍ය ප්‍රතිඋපන්න ධර්ම. අපි හිතමු මේ යම් කිසි දෙයක් තුළ මේ ආශේවනය කියලා කියන්නේ එකක් මේ යම් කිසි දෙයකට හුරුවක් ප්‍රගුණ භාවයක් ඒ වගේම යම් කිසි ශක්ති ගුණයක් ඇති කරන්නා වූ ගති ස්වභාවයට කියනවා මේ ආශේවන උපකාර ප්‍රතිගුණය කියලා. අපි මෙහෙම හිතමු කෙනෙක් පොතක් කියවන. පොතක් කියවනකොට ඉස්සර වෙලා පිටුවක් කියවනවා වචන කීපයක් කියනවා ඒක ඉස්සෙල්ලා වෙලාම කියනකොට හරි අමාරුයි. නොහුරුයි නොපුරුදුයි. ඒක නිසාවෙන් පටලැවෙනවා ඒ වගේම හැම්බෙනවා ප්‍රගුණ නැහැ. එකපාරක් කියලා තව වතාවක් මේ පොත කියවන. ඒ හැබැයි ඉස්සර වෙනවා කියලා කියන නිසා දෙවෙනි වතාවේ කියනකොට එකක් 아무තු දෙල ගැනීමක්. 아무තු විදිහේ නිකන් ඉස්සරහට යෑමක්. ඉන්න කුරුවක්. ඔකෙ තියෙනවා. අවසක කරන්ත හොඳ නෑ. ඉස්සර වෙලා කියාපු අවස්ථාවයි පසුව කියන අවස්ථාවයි කියලා කියන්නේ අවස්ථා දෙකක්. ඒ අවස්ථා දෙකෙන් ඉස්සර වෙලා කියපු අවස්ථාව කියලා ඉවරයි ඒක අතීතයේ කියන්නේ. දැන් නැවත වතාවක් මේක කියවගෙන යනකොට අතීතයේ ගියත් අර ඉස්සර වෙලා කියපු එකේ යම් කිසි ආනුභාව ගතියක් යම් කිසි පෙළගස්සන ශක්ති ගතියක් යම් කිසි මේ කුරු කිරීමක් මේ දැන් කියවන තැනට ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් ඒක අපි හිතමු තුන්වෙනි වතාවට කියනවා. තුන්වෙනි වතාවට කියනකොට දෙවෙනි වතාවටත් වඩා ටිකක් හුරුවට කියවෙනවා. හතරවෙනි වතාව කියනවා. එතකොට තව ටිකක් හුරුවට කියවෙනවා. මෙන්න මේ ගතිය කියන්නේ හිතක් පහළ වුණාම ඒ පහළ වෙච්ච හිතට පසුව හිතක් පහළ වෙනවා. හැම හිතක්ම නෙවෙයි වර්ගයේ හිතක්. මේ හිත පහළ වුණාම ඒ මේ ඊළඟට පහළ වෙන්නා වූ හිතට මේ කලින් පහළ වුණා වූ හිතේ යම්කිසි ಗುಣ ගතියක් යම්කිසි හුරු ගතියක් යම්කිසි පුරුදු කරන ගතියක් යම්කිසි ඒත්තු ගන්නන ගතියක් ඒ වගේම බල ගන්නන ගතියක් ශක්ති ගන්නන ගතියක් තියෙනවා ආන්නේ ශක්ති ගන්නන ගතියට යම් කිසි දෙයකට හුරුවක් ගන්න ගතියට කියනවා ආසේවනය කරන්නා වූ ආසේවන ප්‍රත්‍ය ගුණය කියලා. දැන් ඕක අපිට හොඳට තේරුම් ගන්න පුළුවන්. ඉස්සර වෙලා කෙනෙක් පොත කියවනවා පිටුවක්. කියවන දෙවෙනි වතාවේ කියවනකොට එකක් හුරුවක් පෙළ ගැනීමක් ගැළපීමක් තියෙනවා. එතකොට දෙවෙනි වතාවේ හොඳටම සක්සුදස්සේ පැහැදිලි එයාට හොඳට මේක කියාගෙන යන්න පුළුවන්. තුන්වෙනි වතාව කියනකොට තවත් ටිකක් පුළුවන්. ඒ තුන්වෙනි වතාවේ කියනකොට තවත් ටිකක් පුළුවන් වෙන්නේ. ඉස්සර වෙලා කියාපු වාර දෙකේදීම කියපු එකේ හුරුවක්, ගුණයක්, පුරුද්දක් මේ වෙලාවට ගහපු නිසාමයි. වෙන කිසිම දෙයක් නෙවෙයි. ඒක නිසා මේ දැන් හොතට කියවන්න පුළුවන්කම තියෙන්නේ ඉස්සර වෙලා දෙයින් අපිට හුරු කිරීමක් හේතු ගැනීමක් බල ගැනීමක් මේ කියවන එකට ලබා දීලා තියෙනවා තුන්වෙනි වතාව කියවීම තමයි සත්‍ය උප්පන්නය ඒ සත්‍ය උප්පන්නයට මුලින් කියාපු දේ තිබෙච්ච ශක්තිය ලබා දීම තමයි සත්‍යය ඔය විදිහට තමයි අපි පැහැදිලිව මේ ධර්ම කාරණා ටික තේරුම් ගන්න ඕනේ. ඊළඟට හැම වෙලාවෙම මේ ආශේවන ප්‍රත්‍ය ලබන්නේ පසුව පසුව පසුව පහළ වෙන්නා වූ සිත්. මතක තියාගත යුතුයි අපි හැම හිතක්ම නෙවෙයි ජවන් හිත් පමණයි. තවත් තියෙනවා මේ අපි කිව්ව මේ විපාක සිත් කියන ඒවා යම් තැන්වල ජවන් හිත් හැටියට පහළ වෙනවා. විපාක සිත් කියන ඒවත් යම් යම් තැන්වල ජවන් හිත් හැටියට පහළ වෙනවා. හැබැයි ජවන් හැටියට පහළ වුණත් ඒ විපාක සිත් විපාක සිතක් වන නිසා ඒකේ මේ ආසේවන ගුණ ස්වභාවය නැහැ. එතකොට දෙවෙනි දෙවෙනි සිත්වලට පණ ගන්නන බල ගන්නන ගතිය තමයි ආශේවන ශක්තිය ආශේවන ගුණය මේක තියෙන්නේ කුසල චේත කුසල චෛතසික කුසල ජවනයන් තුල අකුසල ජවනයන් තුල ක්‍රියා ජවනයන් තුල එතකොට අපි බලමු මේක මේ මේක වෙන්න වෙන තාලේ විශේෂයෙන්ම තිබෙන්නේ මේ කුසල අකුසල ධර්ම වල බල ගැන්වෙනවා. අපි මෙහෙම හිතමු. කාමාවචර සිතක් හිතමු. අපි මේ දකින දේවල් බලන දේවල් අහන කියන දේවල් ස්පර්ශ මේ කියන්නේ කායික ස්පර්ශ රස මේවා සියල්ලක්ම මේ කාම වස්තු අල්ලගෙන නෙමෙයි වැඩ කරන්නේ දකින හෝ අහන හෝ ස්පර්ශ හෝ මොකක් හරි අරමුණක් සම්බන්ධයෙන් යම්කිසි සිත් වැලක් සිත් පෙලක් යා යුතුයි චිත්ත වීතියක් යා යුතුයි ඒක සම්පූර්ණයි. ඒ සිත්තල යනකොට පංච ద్వාරික සිත් වශයෙන් යනවා එළියට බහලා යනවා. මනෝ ద్వාරික සිත් වශයෙන් යන ඇතුළම කරකවාගෙන හිතා හිතා ඉන්නේවා. මේ සිත් වැල් වල සිත් පේජි වල මැද හැවක තියෙනවා කියවනේ කර්ම හදන කුසල් වන අකුසල් වන ජවන් කිස්සිත් ත්‍යාගය ජවන් කිස් කියලා. දැන් අපි යමක් දිහා බලනකොට සිත් පේලියක් යනවා ඒ සිත් පේලිය පටන් ගන්නේ භවංග සිතින් පසුව භවංග චලනය භවංග උපච්ඡේදය පංචද්වාර ආවර්ජන සිත චක්කු විඥාන සිත සම්පටිච්ඡන සිත සම්තිරණයේ සිත වත්තපන සිත එතනින් පස්සේ අපි හිතමු ලෝභ සාගතයක් වෙනවා කියලා අකුසල් ජවනයක් සෝමනස්ස සාගත දීතිගත සම්පයුත අසංඛාරික සිත ඔන්න ඔතෙන්ට හේතු වෙලා ගලාගෙන එනවා. මේ දකින්න එකක් සම්බන්ධයෙන් රෝගයක් මතුවෙලා. මේ පළවෙනි අකුසල් සිත හත්වතාවක් මේකේ දඟලනවා මේ පීලියට. මේ හත්වතාව දුවගෙන යන්නේ වැඩ කරන්නේ ජවන් සිතක් හැටියට. දැන් එතනදී ජවන් වැඩේ කරන්නේ සිත හැබැයි ලෝභ මූලික පළවෙනි සිත. මෙහෙම යනකොට මේ ජවන් සිතේ තිබෙනවා පළවෙනි ජවනය අකුසල. දෙවෙනි ජවනය අකුසල. තුන්වෙනි ජවනය අකුසල. හතරවෙනි එකක් අකුසල. පහක් අකුසල, හයක් අකුසල, හතක් අකුසල. ඉතින් අකුසල වෙන්නේ එකම හිතනේ අකුසලාවක් දුවන්නේ. එකම හිතේ හත්පතාවක් වැඩ කරන්නේ මෙන්න මේ හත ගියාට පස්සේ තව පහළ වෙනවා මේ සදාරම්මන දෙකක් එතනින් පස්සේ ඉවරයි දැන් මෙන්න මේ ආශේවන ප්‍රත්‍ය කියන එක වැඩ කරන්නේ ක්‍රියාත්මක වෙන්නේ අර මුලින් කියපු භවංග භවංග චලන උපච්ඡේද ඔය හරිය නෙවෙයි මෙන්න මේ කියන්නා වූ ජවන් හරිය තමයි ආසේවන හැකියාව තියෙන්නේ. ආසේවන ගුණය. දැන් පළවෙනි ජවණය පහළ වුණා. පළවෙනි ජවණය පහළ වුණාම ඒ පළවෙනි ජවණය මේ අරමුණට අනුකූලව අරමුණ දැනගන්න ගතියක් ඒකට තියෙනවා. දැන් දෙවෙනි ජවනය ඒකෙන් කරන්නේ අර පළවෙනි ජවනින් අරමුණු කරපු දෙයම දැනගන්නේ එකයි. දෙවෙනි ජවනයට එනකොට මේ ජවනේ පළවෙනි ජවනේ හුරු වෙච්ච හුරු වීමක් දෙවෙනි ජවනයට බලපාන. දෙවෙනි ජවනයට පළවෙනි ජවනයේ යම් කිසි පුරුව ආශේවන ගුණය ඒකට එකතු වෙනවා. තුන්වෙනි ජවනයේ යනවා. තුන්වෙනි ජවනයේ යනකොට දෙවෙනි ජවනයෙන් යම් කිසි ආශේවන ගුණයක් පුරු ගුණයක් ඒත්තු ගන්නන ගුණයක් අරමුණට පුරුදු කරන ගුණයක් ඒ දෙවෙනි එකෙන් යනවා තුන්වෙනි එකට. ඊළඟට තුන්වෙනි ජවණය නැති වෙනකොටම හතරවෙනි එක පහළ වෙනවා. හතරවෙනි ජවණය යනකොට තුන්වෙනි ජවණයේ තිබිච්ච හුරුව පුරුද්ද තව ටිකක් වැඩි කරන හතරවෙනි එකට ලබා දෙනවා. දැන් ආශේවන ප්‍රත්‍ය හතරවෙනි එකට යනකොට ටිකක් බරසාර සැරසාර වෙයි. ඊළඟට පස්වෙනි ජවණයට යනකොට පස්වෙනි ජවණයත් ගන්නවා පස්වෙනි ජවණයට ලබා දෙනවා හතරවෙනි ජවන් සිටේ තිබිච්ච අර ගුණ ස්වභාවය ආශේවන පත්‍ය ස්වභාවය ආශේවන ශක්ති ස්වභාවය පස්වෙනි සිත හොඳට තව ටිකක් බලන්න හයවෙනි ජවන් සිත පහළ වෙනකොට ඒකට පණේක ගහනවා ආශේවන ශක්තිය ආශේවන බලය දැන් 36කට ආවා. 6 වෙනි සිත නැති වෙලා යනකොට ඒක තිබිච්ච හුරුව පුරුද්ද බලය හත්වෙනි ජවන් සිතට දෙනවා. හත්වෙනි ජවන් සිතට දෙනවා. දැන් මේ හත්වෙනි ජවන් සිත හොඳටම බලවත් නේ. දැන් බලන්න මේ වගේ හත්වෙනි ජවන් සිතට හයවෙනි එකකින් හම්බුණා. හයවෙනි ජවන් හිතට පහෙන් හම්බුණා. පස්වෙනි ජවන් හිතට හතරකින් හම්බුණා. හතරවෙනි ජවන් හිතට තුන්වෙනි ජවණින් හම්බුණා. තුන්වෙනි ජවන් හිතට දෙවෙනි ජවණින් හම්බුණා. දෙවෙනි ජවන් හිතට පළවෙනි ජවණින් හම්බුණා. ආශේවන ප්‍රත්‍ය ගුණය. ආශේවන ප්‍රත්‍ය ලබන සිත්වලට කියනවා ප්‍රත්‍ය උප්පන්න සිත් කියලා. ආශේවන ශක්තිය ලබා දෙන සිත්වලට කියනවා ආශේවන ප්‍රත්‍ය සිත් කියලා. මෙතනදී එක සිතක් අසරණ වෙනවා. එක සිතක් අසරණ වෙනවා. ඒ මොන සිතද? පළවෙනි සිත. පළවෙනි සිතට කලින් පහළ වුණා පළවෙනි සිතට කලින් පහළ වුණා මේ වොත්තපන කියලා ක්‍රියාසිතක්. ඒ වොත්තපන ක්‍රියාසිතයි පළවෙනි ජවන් සිතයි කියන එක වර්ග දෙකක්. එක වර්ගයේ නෙවෙයි. ජවන් සිත කියලා කියන්නේ එතනදී අකුසල් සිතක්. වොත්තපන සිත කියලා කියන්නේ ක්‍රියා සිතක්. සමාන නැහැ. චෛතසිකයන්ගේ සංකලණයනොත් සමාන නැහැ. එතකොට වේදනාව වශයෙන් සමාන නැහැ. ඒක නිසා මේ වොත්තපන සිතට බෑ ඒකේ තිබෙනා වූ හැකියාවක් ගුණයක් ජවණයට වදන්න. ඒක නිසා මේ වොත්තපන සිතේ ආශේවන ප්‍රත්‍ය ගුණය නැහැ. වොත්තපන සිතේ ආශේවන ප්‍රත්‍ය වෙන්න පුළුවන් හැකියාවක් නැහැ. ඒක නිසා පළවෙනි ජවන් සිත ආශේවන ප්‍රත්‍යය ලබන්නේ නැහැ. ඊට කලින් ජවනයක් නැහැ. පළවෙනි ජවන් සිත ආශේවන ප්‍රත්‍යය ලබන්නේ නැහැ. හැබැයි පළවෙනි ජවන් සිතට දෙවෙනි ජවනයට ආශේවන ප්‍රත්‍යය ශක්තිය ලබා දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒකට පළවෙනි ජවනයේට පත්‍ය ශක්තියක් ගන්න හැකියාව නැහැ. ගන්න කෙනෙක් නැහැ කලින්. හැබැයි දෙවෙනි ජවනයේට පත්‍ය ශක්තිය දෙන්න පුළුවන් හැකියාව පළවෙනි ජවනයේට තියෙනවා. ඒක නිසා පළවෙනි ජවන් සිට ආශේවන පත්‍ය ශක්තිය තියෙන ආශේවන පත්‍යයේ ගුණෙන් යුක්ත වෙච්ච සිතක්. දෙවෙනි සිත එහෙම නෙවෙයි. දෙවෙනි ජවනේ ඇවිල්ලා මේකේ ආශේවන පත්‍ය ඒක දෙකකට වැඩ කරනවා. පළවෙනි ජවණයෙන් ලබා දීපු පුරුවත් පුරුද්ද බලගැන්වීමත් පුහුණුවත් ඒක ලබා ගන්න. දෙවෙනි සිත. හේතුව දෙවෙනි සිතට සමානයි පළවෙනි ජවනය. අවස්ථා දෙකයි. දෙවෙනි සිත පහළ වෙනකොට පළවෙනි ජවන සිත පහළ වෙලා ඉවරයි. ඒක ඉව අතීතෙදී. ඒ වුණාට ඒ අතීතයට ගියා වූ පළවෙනි ජවන් සිතෙන් යම් කිසි ශක්ති ගුණ විශේෂයක් පුරු කරන ගුණ විශේෂයක් පුරු කරන බල විශේෂයක් ධර්ම විශේෂයක් දෙවෙනි හිතට ලැබී තිබෙනවා. ඒක නිසා කලින් ටිකෙන් ශක්තිය ලබන්නා හැටියට මේ දෙවෙනි චෛත්‍ය දෙවෙනි හිත ජවන් හිත ශක්තිය උත්පන්නයි. පළවෙනි එකේ ආධාරය උපකාර ලබන්නා නිසා ඒක ප්‍රත්‍ය උත්පන්නයි. ඒ ප්‍රත්‍ය ශක්තිය ලබාගෙන දැන් දෙවෙනි සිත පහළ වෙනවා. පළවෙනි සිතට සාපේක්ෂව දෙවෙනි සිත ප්‍රතිඋත්පන්නයි. දැන් දෙවෙනි සිත නැති වී යනවා. දෙවෙනි ජවන් සිත ඉවරයි. තුන්වෙනි සිත පහළ වෙනවා. තුන්වෙනි සිත පහළ වෙනකොට තුන්වෙනි ජවන් සිතට දෙවෙනි ජවන් සිතෙන් යම්කිසි ශක්තියක් බලයක් හුරු කිරීමක් බල ගැනීමක් යනවා. ආසේවන ප්‍රතිශක්තියක් යනවා. එතකොට බලන්න දෙවෙනි ජවන් සිතේ තිබුණා ලබන්නයි දෙවන්නයි කියන ගතිය. පළවෙනි ජවන් සිතෙන් දීප ප්‍රතිශක්තිය ලැබුවා. ඒකේ දෙවෙනි ජවන් සිත තුන්වෙනි එකට ප්‍රත්‍ය ස්තව ශක්තියක් ලබා දුන්නා. ඒක නිසා ගන්නයි ලබන්නයි කියන ගතිය වගේ තමන් ආශේවන පත්‍ය ලැබෙන ගතියක් තිබුණා තමන්ගේ ආශය පත්‍ය තුන්වෙනි සිතට ලබා දෙන ගති ස්වභාවයක් ඒකේ තියෙනවා. තුන්වෙනි සිත ගත්තම ටිකක් බලහයිය වැඩි. ඒ වෙන්නේ දෙවෙනි සිතෙමුත් බලයක් ආපු නිසා. ආශේවන ප්‍රත්‍ය ශක්තිය ලැබලා තියෙනවා. තුන්වෙනි ජවන් සිත පහළ වෙනවා. තුන්වෙනි ජවන් සිත පහළ වෙලා පහළ වෙන්නේ දෙවෙනි ජවනයේට දෙවෙනි ජවනයේට සාපේක්ෂව ප්‍රත්‍ය උප්පන්නයක් හැටියට. ඒ කියන්නේ ප්‍රත්‍ය උප්පන්නයි. ඒ දෙවෙනි ජවනය තුන්වෙනි ජවනය ප්‍රත්‍ය උප්පන්න දෙවෙනි ජවනයට සමානයි. තුන්වෙනි ජවනයේ නැති වෙලා යනවා. තුන්වෙනි ජවනයේ නැති වෙන්නේ හතරවෙනි ජවනයට ඒකෙන් තම හුරුවක් හේතු ගන්නමින් ලං කරමින් විසි කරමින් එන ಗುಣ ස්වභාවය හතරවෙනි එකට දෙනවා. හතරවෙනි ජවණය තුන්වෙනි ජවණයේ ආශේවන ප්‍රතිශක්තිය ලබනවා. ඒක නිසා හතරවෙනි ජවණයේ ප්‍රත්‍ය උප්පන්නයි. තුන්වෙනි එකට සාපේක්ෂව. හතරවෙනි ජවණයක් ඇති වෙලා නැති වෙනවා. පස්වෙනි එකට ඒකේ ජවන් ශක්තිය දෙනවා. ඒකේ ජවන් ආශේවන ශක්තිය දෙනවා. පස්වෙනි ජවනය පස්වෙනි ජවනය ආසේවන ප්‍රත්‍ය ලැබෙනවා. මොකෙන්ද හතරවෙනි ජවනය. හතරවෙනි ජවනය තුන්වෙනි ජවනයේට සාපේක්ෂව හතරවෙනි ජවනයේ ප්‍රත්‍ය උත්පන්නයි. හැබැයි හතරවෙනි ජවනය පස්වෙනි ජවනයේ සාපේක්ෂව ගලපලා බැලුවාන් පස්සේ පත්‍යයයි. ඒ කියන්නේ පස්වෙනියකට පත්‍ය ආශේවන පත්‍ය දෙන්නේ හතරේ. දැන් පස්වෙනි ජවනයේ පහළ වෙනවා. පස්වෙනි ජවනයේ පහළ වෙනකොට හතරවෙනි ජවනයේ ලබාගත් හැකිය ඒ ජවන් ආශීර්වාද ශක්තියක් ලැබිලා ඊට පස්සේ ප්‍රතිඋත්පන්න වෙනවා දැන් පස්වෙනි ජවණේ නැති වෙලා යනවා හයවෙනි ජවණේට ප්‍රත්‍ය වෙනවා ආශේවන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා හයවෙනි ජවණේ යනකොට හොඳට බලවත් වෙලා හයිය වෙලා හැද වෙලා ඒ කියන්නේ මේ ආශේවන ශක්තිය මේ හැම එකකම එක සමාන නැහැ ඒවා හොඳට එක සමාන නැහැ සිත් වශයෙන් ගත්තම සමානයි ඔක්කොම ජාන සිත්. ඔක්කොම සමාන සිත්. බලගැන්වීම වශයෙන් ඒ වාගේ පළවෙනි එකට තිබිච්ච ශක්තියට වඩා ශක්තිය දෙවෙනි එකේ තියෙනවා. දෙවෙනි එකට තිබිච්ච වඩා ශක්තිය තුන්වෙනි එකේ. තුන්වෙනි එකට වඩා ශක්තිය හතරවෙනි එක. හතරවෙනි එකට වඩා ශක්තිය පහයි. පස්වෙනි එකට වඩා ශක්තිය හයයි. හයවෙනි ජවන් සිත නැති වෙලා යන්නේ නැති වෙලා යනවා ඒ ජවන් සිටේ තිබිච්ච ශක්තියක් හත්වෙනි ජවණයට වස්දගෙන විසි කරගෙන ගසාගෙන බල ගන්නවාගෙන තමයි ඒ හය වෙනි සිට යන්නේ නැති වෙන්නේ හත්වෙනි සිට පහළ වෙනවා හත්වෙනි ජවන් සිට පහළ වෙනකොට හත්වෙනි ජවන් සිට කියලා කියන්නේ හයවෙනි ජවයෙන් ලබාගත් හුරුවයි. හුරුවක් තියෙන සිතක්. දැන් මේ හත්වෙනි ජවල් සිත හරි බලහයියක් තියෙනවා. හරි හුරුවක් තිබෙනවා. හරි පුරුද්දක් තිබෙනවා. දැන් බලන්න මේ හත්වෙනි ජවන් සිටි හිත ගාවට කලින් තියෙන හයවෙනි ජවන් සිට සත්‍යනි සිතට පස්සේ තිබෙන්නේ සදාරම්මන. ඒකයි බවංකාරය. එකක් නේ. එතකොට මේ සදාරම්මනේ ඇවිල්ලා ජවන් සිතකට සමාන හිතක් නෙවෙයි. බවංගයක් පහළ වුණොත් බවංගයක් ජවන් සිතකට සමාන හිතක් නොවේ. අසමානයි. ඒක තිබෙන්නා වූ චෛතසික රෙගුලාසිස් එක්ක හරි අසමානයි. මම විශ්වාස කරනවා මේ පින්වතුන්ට මේ කියලා දෙන්නා වූ කතාව තේරෙනවා කියලා. චිත්තචෛතසික ධර්ම කතා කරනවා. චිත්ත වීති පිළිබඳව කතා කරනවා. මේ එකම මේ කියන්නේ ඒකී අක්ෂි තිබෙන්නා වූ ඒ වගේ අක්ෂි තිබෙන්නා වූ යම්කිසි ಗುಣ විශේෂ. තවත් මම පොඩි මේක ගැන හිතනවා නම් මේ ආශේවන පත්‍ය ගැන ආශේවන පත්‍ය ගැන කියනකොට මේ තව එකක් අපි තේරුම් ගන්න ඕනේ අපි හිතමු මේ රෙදි ටිකක් නවලා තියෙනවා රෙදි ටිකක් නවලා සූර දාලා අල්මාරියේ තැම්පත් කරලා තියෙනවා මේ රෙදි වලට එක එක රෙදි වලට දාලා තියෙන සුවඳ වර්ධන. අලුත් රෙදි. ඉතින් ඒවා නමලා දැන් මේ අල්මාරියට තියලා තියෙනවා. යම් කිසි රෙද්දක් වස්ත්‍රයක් අපි තේරුම් ගන්නේ ඒකෙ තිබෙනා වූ ඝනත්වයෙන් හැඩෙන් මල් වලින් ඒ වගේම කැටියා ආයේ ආටුවක් වලින් ඒ සිත්තර වලින් රෙදි වර්ගය. ඒ රෙදි ගත්තයින් පස්සේ ඒ රෙදි වල තිබෙනවා සුවඳ කැවිච්ච ගතියක්. ඒක පාටක් හැටියට කියන්න බෑ උසමහාවක් නෑ. ඒ තිබෙනා රෙදි වල සුවඳත් එක එක විදියයි. එතකොට එක එක විදිහට තියෙනවා. ආන්න ඒ වගේ. ඒ වගේ තමයි නිකන් මේ සිත් පීඩිය ගත්තම මේ ජවන් සිත් පීඩිය ගත්තම ජවන් සිත් පීඩියේ මේ කියන්නා වූ කතාව මේ කියන කතාව හරියට අර රෙදිවල තිබෙන්නා වූ සුවඳින් රෙදි හඳුනා ගන්න යනවා එකින් එකට ශෝධ කියලා කියන බොහෝම සියුම්නේ. ප්‍රතිවල පැවරි යෑවි තිබෙන සුවඳින් වෙදි හඳුනා ගන්නා වගේ සුවඳේ තිබෙන විවිධත්වය දැනගන්නා වගේ අමුතුම අමුතු විශේෂ සියුම් සියුම් ක්‍රියා ධර්ම ස්වභාවයක් තමයි මේ අපි මේකෙන් මේ තීරු ගන්න. දැන් අවසාන ජවනයේ ගැන අපි කතා කරා. අවසාන ජවනයේට එනකොට අවසාන ධවණයට එනකොට මේ ඒක හොඳට හය වතාවක් පැනගෙන පැනගෙන පැනගෙන හුරු වෙවි හුරු වෙවි පුහුණු වෙවි ආපු ඒ හිතක ශක්තියක් තමයි හත් වෙන හිත ලබන්නේ ආශේවන ප්‍රත්‍ය ආශේවන ශක්තිය එතකොට හත් වෙන හිතෙන් පස්සේ ඒ හත්වෙනි ජවණයෙන් ජවණයට එයාගේ ශක්තිය ලබා දෙන්න තවත් ආශේවන පත්‍ය උපකාරී ලබා දෙන්න හිතක් නැහැ. ඒ කියන්නේ භවංග හිත ඒ ආශේවන පත්‍ය ලබන්නේ නැහැ, සදාරම්මන හිත ලබන්නේ නැහැ. ඒක සමාන නැති නිසා. වේදනාව වශයෙන්, චෛතසික සංකලනීය වශයෙන් ඒක සමාන නැති නිසා. එතකොට මේ හත්වෙනි ජවණයට ආශේවන ප්‍රත්‍ය ශක්තිය නැහැ. හත්වෙනි ජවන් සිතට ආශේවන වෙන්න තවත් ඒකට උරුවක් ලබා දෙන්න පුළුවන් ප්‍රත්‍ය ශක්තිය නැහැ. නමුත් ඒකේ තිබෙනවා හොඳ ප්‍රත්‍ය උත්පන්න ස්වභාවයක්. හයවෙනි එකේ බලවත් විදිහට උරු වෙලා තියෙන්නේ පළවෙනි එකයි දෙවෙනි එකයි හත්වෙනි එකයි අමුතුයි. පළවෙනි ජවණයට පත්‍ය උප්පන්න ශක්තිය නෑ හැබැයි ඒකට පුළුවන් දෙවෙනි එකට පිහිට වෙන්න පුළුවන්. ඒකට පිහිට වෙන්න කෙනෙක් නෑ. හත්වෙනි ජවණයට පුළුවන් හයවෙනි ජවණේ පිහිට ලබන්න පුළුවන් හැබැයි එයාට තවත් කෙනෙකුට පිහිට වෙන්න බෑ. දැන් මේ දැන් බලන්න මේකේ තියෙන ස්වභාවය. මෙන්න මේ කියන්නා වූ ස්වභාවය ඔය චිත්ත වීතියක පේලියට පේලියට පේලියට පේලියට තියෙනවා. ජවන් සිත්තර තමයි මේක සිද්ධ වෙන්නේ. ජවන් සිත්තරට පමණයි ඒ කියන්නේ පසුව පසුව පහළවන්නා වූ චිත්තය බලගන්නන බලවත් කරන ශක්තිය තියෙන්නේ ඔය ජවන් සිත් වලට පමණයි ඒකුත් පළවෙනි පළවෙනි චිත්ත ස්වභාවයට පමණයි. එතකොට අපි කිව්ව මේ විපාක සිත් වලට ඒක හැකියාවක් නෑ කියලා. විපාක සිත් වලට හැකියාවක් නැති එක මේ අපි පොඩ්ඩක් හිතන්න ඕනේ. ඇයි එහෙම වෙන්නේ? හේතුව විපාක සිත කියලා කියන්නේ වෙනත් කලින් පහළ වෙලා තිබෙන්නා වූ වෙනත් කුසල හරි අකුසල හරි සිත්වල සහනාධාරයකින් දුවන ඒවා. ඒවට අනාගතයේ හැදගන්නන අනාගතයේ බලගන්නන හිත් ඇටියට පහළ වෙන්න බෑ මේ Taman දුවන්නේ අනුන්ගේ බලයෙන්. Taman දුවන්නේ කලින් පහළ වෙලා තිබෙන විපාක ඒ කියන්නේ කුසල හරි අකුසල හරි ඒ කර්ම සිතක සිතක බලේ මේ යන්නේ. ඒක නිසා විපාක සිත්වල මේක නැහැ. විපාක සිත්වල මේක මේ ආශේවන වීමේ ගති ස්වභාවය පිටන්නේ නැහැ. අපි අපි තව ටිකක් ඉස්සරහට බලමු. මෙන්න මේම කතාවකුත් දැනගත යුතුයි. මේ කාමාවචර කියනවා සිත් 54ක් ඒකෙන් තිබෙනවා 17ක් විතර තිබෙනවා ඔය කුසල් සිත් වශයෙන්. එතකොට මේ කාමාවචර කුසල් සිත් ටික ගත්තාන් පස්සේ ඒ කාමාවචර කුසල් සිත් වල ඒ ජවන් සිතකට පස්සේ පහළවන්නා වූ සිත් වලට තමයි මේ බල ගැන්වීම මේ තියෙන්නේ. හැබැයි මේ ඔකේ තව කාරණයක් තේරුම් ගන්න ඕනේ. තව කාරණයක් තේරුම් ගන්න ඕනේ. ඒ තමයි මේ සිත්තල තිබෙනවා සමාන ගති කියලා එකක්. දැන් ඔය කුසල් සිත් තියෙනවනේ 8ක්. ඇත්තට කුසල් සිත් 8ක් වෙන්න හේතුව මොකද්ද? එකම කියන්නේ පොඩි වචනයක් වෙනස් කරලා බලන්න මේ සෝමනස්ස සාගත කුසල් සම්බන්ධයෙන් සෝමනස්ස සහගත ඥාන සංපයුක්ත අසංකාරික කුසාසිත. සෝමනස්ස සහගත ඥාන සංපයුක්ත සසංකාරික කුසාසිත. පොඩි වචනයක් විතරයි වෙනස් වෙන අසංකාරික සසංකාරික භාවය. එතකොට අපි බලමු ඒකේ තිබෙන ස්වභාවය සෝමනස්ස වේදනාව සමානයිනේ. ඒ වගේම සමාන සිත් තිබෙන්නා වූ වේදනාව වශයෙන් ගත්තම විශේෂයෙන්ම කවදාකවත් සෝමනස්ස සාගත සිතක් උපේක්ෂා සාගත සිතකට හේතු ගන්නන්නේ නැහැ බල ගන්නන්නේ නැහැ. කවදාකවත්ම ද්වේෂ සාගත ඒ කියන්නේ පටිග ඒ තිබෙන්නා වූ සිතක් මේ සැප වේදනාවක් තියෙන එකට ආශේවන පස්තියෙන් පස්තිවීමක් කරන්නේ නැහැ. මේ සිත් යනකොට වේදනා වශයෙන් සමාන බවක් දක්වන්න උපේක්ෂාසිත උපේක්ෂාසිතට ආශේවණය වෙනවා පස්තිය වෙනවා සෝමනස්ස සාගත සිත සෝමනස්ස සාගත සිතකට පත්‍ය වෙනවා දෝමනස්ස සාගත සිත දෝමනස්ස සාගත සිතකටම පත්‍ය වෙනවා ඒ වගේම මේ සමාන වූ සිත් තියෙනවා තව එකක් තිබෙනවා මේ ඒක එහෙම වුණාට ඥාන සම්ප්‍රිත ස්වභාවයේ තිබෙනවා නම් ප්‍රඥා ස්වභාවයේ තිබෙනවා නම් ඥානයේ තිබෙනවා නම් කාමාවචර කුසල් සිතක් රූපාවචර කුසල් සිතකට ඊට පස්සේ ඒ ඒක අරූපාවචර කුසල් සිතකට ලෝකෝත්තර කුසල් සිතකට සත්‍ය වෙන අවස්ථා තියෙනවා. ඒක සිද්ධ වෙන්නේ ඔය මේ ප්‍රති වෙන අවස්ථා තියෙන්නේ ධාන වලට එනපත් වෙන මාර්ග වලටපත් වෙන අවස්ථාවලදී. රූපාවචර කුසලයක් තිබෙනවා නම් ජවන්සිතක් තිබෙනවා නම් ඒක රූපාවචරයටයි අරූපාවචරයටයි ආශේවන ප්‍රත්‍යයෙන් පිළිතවන උපකාර වෙන ಗುಣ ස්වභාවයක් කියලා තියෙනවා. හැබැයි තව එකක් මේ කතාව කියනකොට මේ තව එකක් තිබෙනවා දැන් ජවන් තියෙනවනේ ලෝකෝත්තර ජවන්. ඒ කියන්නේ දැන් ඔය මාර්ග චිත්ත වීතිය ජවන් හැටියට වැඩ කරන්නේ ඔකේ නම් වෙනස් කරලා තිබුණාට. ඔය ගෝත්‍ර භූ මාර්ග ඵල වූ අත්වැදීම ජවන් සිත් එකක්. හැබැයි නම් වෙනස් ඒ වගේ. අපි එතනදී ජවන් කියන කතාව කතා කරන්නේ නැහැ. ඒකට ප්‍රඥාව මුල්තැන දීලා කතා කරන්නේ. ලෝකෝත්තර කුසලසිත කියලා කියන්නේ මාර්ගසිතක්. ඒ මාර්ගසිත පහළ වුණාට පස්සේ ආයෙත් මාර්ගසිතක් පහළ වෙන්නේ සෝවා මාර්ගන එකපාරක්. ඒක නිසා ඒකේ ආශේවන පත්‍ය ගුණේ තවත් එකකට පිහිට වෙන ගතිය මාර්ග චිත්තේ නැහැ. බල ගන්නන්නේ නැහැ. ඵල චිත්තේ නැහැ. ඵල චිත්තේ කියලා කියන්නේ මේ ඒක ඇවිල්ලා නිවන් අරමුණු කරාට ඒක ඇවිල්ලා විපාක දෙකක්. ඔන්න ඔය විදිහට තිබෙනවා වේදනාවේ ඥාන සම්ප්‍රයුක්ත භාවයේ සාමාන්‍ය රූපාවචර අරූපාවචරයේ සිත්තර තිබෙනා වූ ස්වභාවයට අනුකූල ජවන් සිත්තර තවත් ඒකට උපකාර වෙන අවස්ථා සහ උපකාර නොවෙනා අවස්ථා. අපි මේකත් මේ විදිහට දැනගෙන තේරුම් අරගෙන මේ අවදින්වත් හිතලා බලමු මෙන්න මේන. ඒ තමයි අ අපි ඉස්සෙල්ලා කිව්වා වචනයක් ඒ තමයි මේ පාළි පාඨයක් කිව්වා. ඒක කියන්නේ පුරිමා පුරිමා කුසල ධම්මා පළමුවෙන් පළමුවෙන් පහළවන්නා වූ කුසල ධර්මියෝ කියලා කියන්නේ ඔය හය දක්වා තියෙන ජවන් සිත් සහ චෛතසික. ජවන් සිතක් පහළ වුණායින් පස්සේ ඒ ජවන් සිතේ තිබෙනවා පළවෙනි පළවෙනි ඒවා පස්සේ පස්සේ ඒවට උපකාරයි. ඒ වගේම තමයි පරිමා පරිමා අකුසල ධර්ම. පළමුවෙන් පළමුවෙන් පහළ ගන්නා අකුසල ධර්ම පසුව පසුව පහළ වන්නා අකුසල ධර්මයන්ට ආශ්‍රය ප්‍රත්‍යයෙන් ප්‍රති වෙනවා. විපාක ධර්ම අධ්‍යයයෙන් පස්සේ සාතන් වහන්සේලාගේ තියෙන ක්‍රියාසිත කියලා જાතියක්. සාතන් වහන්සේලාගේ ක්‍රියාසිත රූපාවචරයි, සාමාවචරයි, රූපාවචරයි, අරූපාවචරයි. මේ රහතන් වහන්සේලාගේ පහළවන්නා වූ ඒ ක්‍රියාසිතොත් පසුපසු පහළවන්නා වූ ඒ ඒවා මේ කුසල අකුසල ස්වභාවය නෑ නමුත් ක්‍රියා මාත්‍ර විතරයි ඒවට ඒකාන්තයෙන්ම මේ ආදේවන ප්‍රත්‍යයෙන් පිළිත වෙන ප්‍රති වෙන කුණ ස්වභාවයක් ඒක තියෙනවා. තව එකක් තියෙනවා මේ දැනගත යුතුයි ආශේවන ප්‍රත්‍ය වන්නා වූ ධර්මය. ආශේවන ප්‍රත්‍ය වන්නා වූ ජවනිය තමයි මේ ලෞකික ජවන් සෙට් එක. සහ ඒ වගේ වැඩ කරන්නා වූ චෛතසික ධර්මය. ලෞකික ජවන් සිත් සහ ඒවා තුළ වැඩ කරන්නා වූ චෛතසික ධර්මය. ඒ වගේ පිහිට ආධාර ලබන්නා වූ ධර්මිය තමයි පසු පහලවන්නා වූ පසු පහලවන්නා වූ ජවසිත සහචෛතසික ධර්ම. මෙන්න මේ ටික තමයි අපි මේ වෙලාවේදී මේ පින්වතුන්ට මතක් කරන්නේ. මම හිතනවා මම හිතනවා විශ්වාස කරනවා මම මේ කෙටියෙන් මේ වෙලාවේදී මේ පිටුතුට කියලා දීපු ටික මේ ආශේවන පත්‍ය මේ පිටුතුට වැටෙන්න ඇති දෙන්න ඇති කියලා. මේ මේකේ 아무තු රහසකුත් වගේ පේනවා. දැන් බලන්න අපි මේ අපිට මේ බාහිර ලෝකයට ගියන් පස්සේ මේ තියෙනවා ඒක පුහුණු කරනවායි කියන එක. පුහුණු කරනවා පුහුණුවක් ලබා දෙනවා. ඒ කියන්නේ පුහුණු කරන් තියනවා. පුහුණුව කියලා කියන්නේ යම් කිසි දෙයක් එකපාරක් කියනවාට නෙවෙයි. ඒක නැවත නැවත නැවත නැවත නැවත නැවත කරවලා කියවලා අස්සවලා ඒක හුරු කරන ඒක පළපදියම් කරන ඒක ස්ථාවර කරන්නා වූ ගතියක් හයියාත්‍ය කරන ගතියක් තමයි ඔය පුහුණුව කියලා කියන්නේ. එතකොට මෙහෙම පුහුණුවක් කරන්න පුළුවන්කම තියෙන්නේ මේ ඉස්සර වෙලා ඉස්සර වෙලා කරලා කියලා තියෙන දේවල් පස්සේ පස්සේ පස්සේ පස්සේ ඒවට හයියාත්‍ය ගන්නවන නිසායි. භාෂාවක් ඉගෙන ගන්න ගියාම එහෙමයි. භාෂාව ඉස්සෙල්ලා ඉගෙන ගන්නකොට නුහුරුයි නුපුරුදුයි. පසුව පසු යනකොට අර ඉස්සෙල්ලා කියපු දේවල් නිකන් වැක්කිරනවා වගේ චට්ටක් ගාලා එනවා. එහෙම ගතියක් තියෙනවා. එහෙම ගතියක් නැත්නම් මොකද වෙන්නේ? එහෙම ගතියක් පළවෙනි දේවල් වල පළවෙනි ක්‍රියාවල් වල පිට ආධාර උපකාරය ලබන්නේ නැත්නම් පස්සේ ඒවා මොකද වෙන්නේ? හුරු කරන්න බෑ. කෙනෙක් හුරු කරන්න බෑ. හැමදාම එහෙනම් එකම තැන, එකම තැන, එකම තැන. යම් කිසි දෙයක් ඒත්තු ගන්නන්ට පුළුවන්කම තියෙන්නේ පළමු දේවල් වලින් පිටක් ශක්තියක් ආධාරයක් හුරු කරන ගතියක් බල ගන්නන ගතියක් තියෙන නිසා. ඒක නිසා මම මේ මතක් කරන්නේ පින්තුන්ට ලෝකයේ තිබෙන දේවල් දිහා ගියා බල බලව බලලා ඒ ආකාරයෙන්ත් මේක තේරුම් ගන්න පුළුවන්. අපි යම් යම් දේවල් කතා කරනවා යම් යම් ක්‍රියාවල් කරනවා මේ වගේ ඉස්සෙල්ලා කරපු දේවල්ට වඩා යම් කිසි හුරු වීමක් පසුව දේවල්ට තිබෙනවා ලිවීමේ කලාවක් ඒ වගේ. ඒක කියනවා මෙන්න මෙහෙම උදාහරණයක් උපමාවක් කියනවා මේ කොළයක් අරගෙන ඒ කොළේ පාට කරනවා. ඒ කොළේට පාටක් දෙනවා. අපි හිතමු කහ පාට වර්ණය කියලා. කහ පාට වර්ණය දුන්නාම ඒක යන්තම් සුදු කොළයක කහ ගෑවම යන්තම් වදින්. ඒ කහ ගාපු ටිකේ තව වතාවක් ලේයර් එකක් කහ පාට ගන්නවා. දින ගාවන් පස්සේ අර පළවෙනි එකට වඩා ටිකක් කහපාට වැඩි ගතියක් උපගතියක් ඇති වෙනවා. තව වතාවක් ගන්නවා. එතකොට තවත් ටිකක් වැඩි වෙනවා. ජීවන වල කුණු ගන්නකොට තීන්ත ගන්නකොටත් ඔය විදිහමයි. ජීවන වල ඔය මේ පිටි වල පාට කරනවා. ඒ පිටි පාට කරනකොට එක ලේයර් එකක් ගන්නවා, තව එකක් ගන්නවා. ඔහොම යනකොට පස්සේ ඒකේ ලේයර් එක වැඩි වෙනකොට පාට වැඩි වෙලා හොඳට දිස් වෙනවා. මේ ඒ අනුසාරයෙන් මේකත් එක වර්ගයේ තිබෙනා වූ ධර්ම ස්වභාව පසුපසු ඒවට පිළිත ශක්තිය ආධාර උපකාර වෙලා ලස්සරට පසු ඒවා බලවත් වෙනවා අපේ භාවනා ධර්ම මාර්ගයත් ඒවා කලින් කලින් අහලා හිටපු දේවල් වලට හුරුවක් පුරුද්දක් ඇති සිත් තමයි පසුපසුම පහළ වෙන්නේ. දුර තමයි. ළඟින්ම උපකාර වෙන ගතිය තමයි අපි මේ දවස් සිත් පිළියේ ඈඳලා කියන්නේ. ඊටත් වඩා ඈතින් ඈතින් පස්සේ පස්සේ පහළ වෙන සිත්වල අර කලින් ලබාපේ වගේ කුරුලකුත් පුරුද්දකුත් තියෙනවා. එතකොට මේ පසුපසු අපිට භාවනාවක් ධර්ම බණ ඇසීමක් මේ වගේ කටයුතු කරගෙන යන්න පුළුවන්කම තියෙන්නේ ඒ වගේ ශක්තියක් එක්ක ජවන්සේ පුරුවට හැදිච්ච නිසා. ඒ නිසා මෙන්න මේ ආශේවන ප්‍රත්‍ය ස්වභාවය ඔය ජවන් ශක්තිය කැවි බැඳී තිබෙන්නා වූ ස්වභාවයක් ධර්ම ස්වභාවයක් ගුණ ස්වභාවයක් ඒක උපකාරක ස්වභාවයක් මේ හැඟවි තිබෙන්නා වූ මේ ಗುಣ ස්වභාවයේ ආසේවන පත්‍ය ස්වභාවයේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ සියුම් වූ ප්‍රසන්න වූ සියුම් වූ උතුම් වූ ඒ හිතින් ඒ ඥාණයෙන් උන්වහන්සේ පිරිසිදුව පැහැදිලිව දැක අවබෝධ කරගත්තා. ඒ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ ධර්මය අපිට දේශනා කළා. සරියුත් ස්වාමීන් වහන්සේගේ මාර්ගයෙන් අපිට ඒක ලැබුණා. ඒ නිසා ඒ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඒ ධර්මය ශ්‍රාවකයන්ගේ මාර්ගයෙන් අපිට ලබා දීපු සාරිපුත්‍ර මහරහතන් වහන්සේටත් අපගේ নমස්කාරය වේවා. ඒ වගේම ධර්මස්කන්ධයට අපගේ নমස්කාරය වේවා. මේ ධර්ම ධර්ම මාත්‍රා පමණයි. මේවා ලෝභ කළ යුතු ඒවා නෙවෙයි. අනේ හරි හොඳයි ධර්මයේ අනේ හරි වටිනවා කියලා ඇලෙන්න ඕනෑ ධර්ම නෙවෙයි. මේවා ධර්ම මාත්‍රා, ධර්ම ස්වභාව. ඒ නිසා මේ වගේ ඇලෙන්න හොඳ නෑ. කියන දේ ඇලෙන්නත් හොඳ නෑ. ඒ වගේම මේක ධර්මයක් හැටියට පමණක් ක්‍රියා මාත්‍රයක් හැටියට පමණක් ගුණ විශේෂයක්, ගුණ ස්වභාවයක්, ධාතු ස්වභාවයක් හැටියට පමණක් අවබෝධ කරගෙන ඒ අවබෝධයෙන් නවතිනවා සත්වයේ හැටියට බාරගන්නේ නැහැ. පුද්ගල ආත්ම ඈඳිලි ඒකට පත්තල කරන්නේ නැහැ. ඒ නිසා මේ විදිහට ධර්මයේ තේරුම් අරගෙන මේ හේතු ඵල ධර්ම නැති ඒ වගේම අව්‍යාකෘත ධර්මයක් වන සාන්ත වූ ප්‍රණීත වූ සුන්දර වූ පවිවේක වූ අරමුණු කිසිවක් නැත්තා වූ නිවිච්ච ධර්මයක් වන ධර්ම ශාන්ත වූ නිර්වාණ ධාතුව හැම දිනාටම සුවසේ අවබෝධ වේවා ඒ සඳහා මේ අද කියලා දීපු ධර්මය මානසිකාරක වැත්වීම හේතු උපනිශ්‍රේ වේවා කියලා මෛත්‍රී ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම දරුවන් සරණයි සාදු සාදු සාදු කල්‍යාණ මිත්‍රනි අද අපි තුමාසාව ලැබුණේ පන්තේ දිනාලංකාර විසින් පැහැදිලි කළ දුන් ආසේවන පත්‍ය පිළිබඳව ධර්ම දේශනාවට සවන් දීමටයි දැන් අපිට අවස්ථාව තියෙනවා කෙටි වෙලාවකට ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කළා ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් ඒ සඳහා පිළිතුරු ලබා ගන්න. මම කල්ලෙක් පිළිතුරකින් ඉල්ලා සිටියා මට ලියලා දැනුම් දෙන්න කියලා. යම ජයන්ත මහත්මයා පවුනේ ප්‍රශ්නයක් ඉදිරිපත් සඳහන් කරලා තියෙන්නේ. ඒ නිසා මම ඉස්සෙල්ලා ප්‍රශ්නයක් අහලා ජයන්ත මහත්මයාට යොමු වෙනනම් දෙවෙනි ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දැන් අපිට මේ පැහැදිලි කළ දීපු කාරණාවන් මත අපි තේරුම් ගත්තා මේ ආශ්‍රයනපත්ය කියන්නේ මේ තමාට අනතුරු හට ගන්න තමන්ගේ තමන්ගේ જાතියට අයිති ඒ චිත්තය වඩාත් බලවත් කරන්න තමාගේ ස්වභාවය ගැනීමට සමත් ශක්ති විශේෂයේ ආශේවනපත් හැටියට වගේ තේරුම් ගත්තා. එතකොට ඒ වගේම තේරුම් ගත්ත විදිහට සවන්හංශ මේ අනතුරු ඉපදෙන චිත්තයට ආශේවනපත්ෙන් උපකාර වීමට හැකියාවක් ඇත්තේ මේ ජවන් සිත් වලට පමණයි කියන අර්ථය වගේ තේරුම් ගත්තේ. එතකොට ජවන් නොවන අනිකුත් සිත් දුබල නිසා ඒවට මේ ඒ සමාගයේ ස්වභාවය දීමට එහෙම නැත්නම් තමාට කලින් හටගත් සිතේ ස්වභාවය ගැනීමට හැකියාවක් නැති කියන කාරණාව. ස්වාමීන් ඒ අනුව ඔබ වහන්සේ අපිට පැහැදිලි කරලා දුන්න මේ සෝතාපන්න ඵලසිත වගේ දේවල් සිත් ගැන ඒ ලෝකෝත්තර ඵලසිතක් වුණා සෝතාපන්න ඵලසිත ගැන හිතුවොත් එහෙම ඒක ඒ ආසේවන ප්‍රත්‍ය නැත්තේ ඒ සෝතාපන්න පල්සිත ඒ ලෝකෝත්තර කුසල ඒකට ලෝකෝත්තර ඒකට කුසල සිතක් වුණත් ඒකට අනුතුරු තවත් ලෝකෝත්තර කුසල සිතක් නූපදන නිසාද ස්වාමීන් වහන්සේ වාච පැහැදිලි කර දුන්නා. ඉතින් අපිට ඒක නැවත පොඩ්ඩක් මතක් කර දෙන්න. කියන්නේ ලෝකෝත්තර ඵල සිතක් වෙච්ච සෝතාපන්න ඵල සිත ජවන් සිතක් වුණත් ඒකේ අර ආසේවන ප්‍රත්‍ය ධර්මයක් වෙන්නේ නැත්තේ මේ ඒ සිත විපාක සිතක් නිසා ඒ වගේම ඒක දෙතුට ඒක විපාක සිතක් නිසා ඒ වගේම මේ ලෝකෝත්තර ඵල සිතට අනුතුරු තවත් ලෝකෝත්තර කුසල සිතක් නූපදනා එකක් නිසා කියලා වගේ තේරුම් ගන්න ඕන සයන්වන්ත. ඒක හොඳයි. ඒ විදිහට තමයි කියන්නේ. කියන්නේ මාර්ග ලෝකෝත්තර ස්ථානයේ කතා කිරීමේදී ලෝකෝත්තර ස්ථානයේ කතා කිරීමේදී ලෝකෝත්තර මාර්ග සිත් පෙළේ චිත්ත වීතියේ කුසල සිත් ඇතිවෙත පහළ වෙන්නේ මේ එක සිතයි මාර්ග සිත විතරයි ඒක කුසල සිත ඇතිවෙත සලකනවා ලෝකෝත්තර මාර්ග චිත්ත වීතියේ අනිත් ඒවා නිවන් අරමුණු කරත් ඵලසිත හැටියට සැලකන්නේ. එතකොට මේ මාර්ගසිත සහ ඵලසිත ඒක ආශේවන කෘත්‍ය කරන්නේ නැහැ. හේතුව ආශේවන කෘත්‍ය කරන්නේ නැත්තේ අර මාර්ගසිත දෙකක් වෙන්නේ මාර්ගසිත නම් මාර්ගසිතම වෙන්න ඕනේ. ඒ නිසා ලෝකෝත්තර කුසල සිත හැටියට සැලකෙන සිතට පසුව නැවත මාර්ග සිතක් හැටියට කුසලයක් පහළ වෙන්නේ නැති නිසා ඒ ඇති වෙන්නේ නැති නිසා ආශේවන පත්‍ය කිරීමට ඉදිරිපත් වෙන්නේ අනිත් එක තමයි ලෝකෝත්තර මේ ඵලසිත කියන්නේ විපාක සිතක්. ඒක නිසා විපාක සිත් වල ඒ ගතිය නැහැ. ඒක නිසා ඒ විදිහට ඒ මහත්ය කියපු එක තේරුම් ගත්ත එක ඒක නිවැරදියි. සාදු සාදු සාදු සනාත යන්තමාත්ම අවතුමා ගාස. අන්තරෝත්තරයි සමිනාත දවස් මහත්මයා හෝ ප්‍රශ්නෙටම අදාළව තවත් පොඩ්ඩක් විස්තර ගන්නත් හිතුණා. සමිනාත දැන් ඇත්තටම දැන් මාර්ග චිත්ත වීථියකදී අර තීක්ෂණ ප්‍රඥාවෙන් ඉක්ෂණං ඒ යෝගියා එතකොට අර පරිකර්ම කියන සිත ඇති වෙන්නේ නැති නිසා ඵලසිත දෙකක් ඒක එක් එකට පස්සේ එකක් වශයෙන් ඇති වෙන බව මතකයි. එතනදිත් විපාක නිසාම එක විපාක සිත් නිසාම එක ආශ්‍රමන පස්යෙන් අනිත් ඵල සිතට සත්‍යෙන් නැති බව තේරුම් ගත්තා. ස්වාමිනාස්ත මට විශේෂම ප්‍රශ්නනේ දැන් ස්වාමිනාස්ත අවසානයේ අතරම පැහැදිලි කරා මම ප්‍රශ්නයක් තියෙනවා කියලා දැම්මට පස්සේ පැහැදිලි කරා දැන් මේක චිත්ත වීතියකම ජවන් සිත් විදිහටමත්ම නෙවෙයි සාමාන්‍යයෙන් දැන් කුසලයක් පුහුණු කරපු කෙනෙකුට ඒක පසු කාලයකදී පුහුණුවක් හැටියට නැත්තම් ඒක උපකාර වෙලා ආශේවන පස්යෙන් පස්සේ වෙලා ඒ කුසලය තවත් හොඳින් කරගෙන යාමට ඉඩ සැලසෙනවා කියලා. ඒ වගේම ස්වාමීන් වහන්සේ තව ටිකක් පැහැදිලි කර ගන්නවා මේ අර කියන සවාසන නැත්නම් වාසනා කෙලෙස් කියලා අපි හුඟක් වෙලාවට කියනවා කියන්නේ පෙර ජීවිතවල පුරුදු පවා මේ ජීවිතයට එනවා කියලා. ඒකෝට එතනදී ආකේවන ප්‍රත්‍යයේ යම් කෙලීමක් තියෙන නිසා තමයි එහෙම මේ වාසනා කෙලෙස් කියනවත් එන්නේ කියන එකත් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න සාහනස්තරවන් ගන්න. මේ වාසනා කෙලෙස් සහ ඒ වාසනා කෙලෙස් සහ ආසේවන ප්‍රත්‍ය ස්වභාවය අපි පටලවා ගන්නත් ඕනේ නෑ. සමහර වෙලාවට සමාන ගතියක් ඔය තියෙනවා හේතුව අපි කතා කරලා තිබෙනවා මේ මේ පුරුද්ද කියන එක පුරුද්ද කියන එක එතකොට මේ ඒක ඇවිල්ලා 아무තුම ධර්ම විශේෂයක් ගුණ විශේෂයක් ඒක ඇවිල්ලා කෙලෙස් වල තිබෙනා වූ පුරුද්දක් මේ ඒ කියන්නේ චෛතසික ධර්මයන්ගෙන් වැටගත් ගෑවිච්ච ස්වභාවයක් මේ කියන්නේ මේ කියන්නේ කුසල් වශයෙන් හෝ අකුසල් වශයෙන් හෝ සමාන වී පවතිනා වූ සිතකට තව සිතකට බැහැගෙන යනකොට ඇතිවෙනා වූ යම්කිසි අමුතු විදිහේ සිවුම් වෙච්ච ධර්ම ස්වභාවයක්. සාමාන්‍යයෙන් අර අපි කතා කරනවා මේ ඔය පුරුද්දක් තියනවායි කියලා මේ සංසාරයේ දන් දීපු නිසා කෙලස් බර වෙච්ච ගතිය නිසා ඒක එහෙම එකක් එහෙම තියෙනවා දැන් බුදුරජාණන් වහන්සේගේ ਸਰවඥතා ඥානෙ සම්බන්ධ වෙච්ච උන්වහන්සේට පහළ වෙන්නේ සිත් කාමාවචර භූමියේ ක්‍රියාසිතික පහළ වෙනවා බුදුරජාණන් වහන්සේට. එතකොට රහතන් වහන්සේට කාමාවචර භූමියේ ක්‍රියාසිතික පහළ වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ක්‍රියාසිත වල දැන් කාමාවචර ක්‍රියාසිතික තියෙනවා ඊළඟට රූපාවචර ක්‍රියාසිතික තියෙනවා අරූපාවචර ක්‍රියාසිතික තියෙනවා මේ වගේ තිබෙනවා එක එක එකින් එකට එකින් එකට රහත් හිතේ ක්‍රියාසිටවල එකින් එකට උපකාර වෙන සහ ආශේවන ගුණය ඇති කරන්නා වූ ගති. දැන් ඒක නිසා තමයි රහතන් වහන්සේ නම පොතක් පතක් පාඩම් කරනකොට එහෙම අපි හිතමු ධර්ම රහතන් වහන්සේලා ධර්මයේ පාඩම් කරනවානේ මේ ලෝකේට අනුකම්පාව වෙනස බුදු රහතන් වහන්සේලා සංසාර දුකින් ඈතර වෙච්ච කතාව හැබෑව නමුත් ලෝකානුකම්පාවෙන් ධර්ම අනිත් අයට පුරුදු කිරීමට පුරුදු පෝරු කරනවා. හැබැයි රාතන් වහන්සේලා ධර්මයේ පාඩම් කරන්නේ ධර්මයේ ඉගෙන ගන්නේ කුසාසිතකින් නෙවෙයි. ක්‍රියාසිතකින්. ඒකට ක්‍රියාසිතේ ඇතුලේ තිබෙනවා අනිත් එකට උදව් වෙන වාසය වෙන ප්‍රතිවෙන්නාව උගතිය. ඒකයි ඊළඟට ඔය සංසාරයේ තිබෙනා වූ මේ කෙලෙස් ස්වરૂප කියන එකයි එක සමාන වුණාට ආකාර දෙවිදිහකට තමයි ඇති වේ. මොහොතෙන් සායනාස්ත ඒක ඒක හොඳින් තේරෙනවා. සායනාස්ත අර වෙන විදිහට ඒක දැන් අපි එකම විදිහේ සිත් වලින් විතරක් නෙමෙයි විවිධ විදිහින් වෙනවා කියනකොට අපිට දැන් අර අර්පණා සිත් ඇති වෙනකොට සානාද කාමාවචර අරමුණක ඉඳලා ඒ කුසල් සිත් වලින් ඒ කියන්නේ කාමාවචර කුසල් සිත් වලින් පටන් ගෙන ඊට පස්සේ අර දෝෂ දෝෂයෙන් පස්සේ අර්පණා සිත්වලට යනකොට එතනදී එකම විදිහේ ජවන් නෙවෙයි වෙනස් ජවන් වලට ආශිවන් පස්යෙන් තත්ත්වීමක් සිද්ධ වෙනවා. ඒක තමයි තේරුම් ගත්ත සංඥාත් එක නිවැරදිද? හරි හරි. හරි. ඒ ඇත්ත වශයෙන්ම ඔය ජවන් සිත් පිළියේ ඔය අපි අපි හිතමු සරලව මෛත්‍රී භාවනාව කරනවායි කියලා මෛත්‍රී භාවනාව කරගෙන යනකොට මෛත්‍රී භාවනාව ඇවිල්ලා මූලිකය කාමාවචරයි. කාමාවචර වෙන්නේ සත්ව ආරම්මණයක් තියෙන්නේ. සත්ව ආරම්මණයක් සත්ව ප්‍රඥාත්තියක් අල්ලගෙන ඊ අරමුණට තමයි සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා කියලා දැන් මේ වැඩේ කාවද්දගෙන යන්නේ. ඔයක ගිහිල්ලා වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා චිත්ත වීතියෙන් චිත්ත වීතියට මේ පැතීම මේ ආශිර්වාදය මේ මෛත්‍රය හැඩගැන්විලා බලගැන්විලා හැම චිත්ත වීතියක් වීතියක් වීතියක් පාසාම පළවෙනි එකෙන් දෙවෙනි එකට දෙවෙනි එකෙන් තුන්වෙනි එකට බලගැන්විලා ගිහිල්ලා ගිහිල්ලා මේක පස්සේ පස්සේ පස්සේ පස්සේ යනකොට නිකන් තව බලවත් වෙලා බලවත් වෙලා මේක කාමාවචර භූමියේ ඉන්න බැරි තවත් ආරම්භණයක් වෙනස් වෙනවා ආරම්භණයක් සෞම්‍ය වෙලා සිවුම් වෙලා තවත් නිකන් ප්‍රාථමික ස්ථානයකින්ට බැරුව නිකන් ඉහළට එසවිලා යනකොට මායිම තියෙනවා ඒ කියන්නේ කාර්යයක් කියනවනම් මේ ඉමිටේෂන් ටයිප් එක ඒ ඉමිටේෂන් වගේ ඉමිටේෂන් එකේ තියෙන රටකින් රටකට ඇතුල් වෙනකොට ආන්න ඒ වගේ ඒ මේ කාමාවචර භූමියෙන් අයින් වෙලා රූපාවචර එහෙම නැත්නම් ධාන අර්පණ අවස්ථාවට යනකොට එතනින් හිත යන්නේ භවංගයකින් කැඩලා නෙවෙයි. එතනින් යන්නේ චිත්ත වීතියකින් තමයි කාමාවචර චිත්ත වීතිය කාමාවචරයෙන් පටන් ගන්න රූපාවචරයෙන් කෙලවර වෙන්නේ. රූපාවචර ධානසිතකින් කෙලවර වෙන්නේ. ඊටකොට මේ මූඩ වේදී කාමාවචර සිතක් රූපාවචරයකට මේ ප්‍රත්‍ය වෙනවා ආශය වෙන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ ඕකයි. අපි හිතමු මේ රූපාවචරය කියන අරූපාවචර කියනවා කියලා. අරූපාවචර කියන කොටත් අරූපාවචරයට යන කොටත් ওই විදියයි කාමාවචරේ වඩාගෙන වඩාගෙන වඩාගෙන වඩාගෙන ගිහිල්ලා ඊට පස්සේ එතනින් තමයි ටර්නින් පොයින්ට් එක හැදෙන්නේ අරූපාවචරයට එතකොට මේ පළවෙනි ජවන්තික පළවෙනි ජවන්තික අරූපාවචරයට ආශේවන පස්සෙන්පත් වෙනවා. ඔය හරිය කියන්නේ ඔය මෝටරේ තියෙන නිසා තමයි. මේ වෙවිලා මේ මේ වෙවිලා සප්පදේශ සූත්‍රය කියන්නේ දේශනා නෙවෙයි මේ නිෂ්පරියාය සූත්‍ර. නිෂ්පරියාය දේශනා කියලා කියන්නේ ආයනේ භාගයක් කියලා කොටසක් ඉතුරු කළ නෑ පොඩි කෑල්ලක් තිබෙනවා නම් ඒකත් ඒකේ විස්තර කරලා පොඩි හිතක් වගේ දෙයක් තිබෙනවනේ ඒකත් මෙන්න මේ හැටියට මෙහෙමයි කියලා විස්තර කළ දෙන එක. ඒක නිසා ඔය හරිය තමයි ඔය කියන්නේ. ඒ විදිහට තේරුම් ගත්තම හොඳයි. තේරුම් ගන්න. තේරුම් ගන්න. ස්වාමීන් වහන්සේ අපිට පොමනේ ස්වාමීන් වහන්සේ අද ප්‍රශ්න ඉදිරිපත් කළා තියෙන්නේ ඒ නිසා අපි ගෞරවනීය සම්මානසේගේ කාලයක් කල්පනා කරලා මෙතනින් මේ අනුව අද සාකච්ඡාව නිමා කරමු අපේ හඳුනේ. හොඳයි මාතේ. හොඳයි. හොඳයි එහෙනම් කල්යනා මිත්‍රයනි අදත් අපිට වාසනාව ලැබුණා බන්තේ ජිනාලංකාරයන් විසින් ඊටමත්ම සවිස්තරාත්මකව සරලව අපිට තේරුම් ගන්න පුළුවන් විදිහට ඒ විශිෂ්ට වූ දේශනාව පැවැත්වුවා අපේ මට්ටමට ගෙනෙන්න අපිට තේරුම් ගන්න පුළුවන් ආකාරයට ඉතින් ගෞරවනීය ස්වාමීන් වහන්සේට අද දවසේදී අපි මේ සියලු දෙනාම ඉතාමත්ම නිස්සබ්දව කුසල් සිතින් ධර්ම ශ්‍රවණය කරගෙන හිටියේ. ඒ කුසල් සිතින් යුතුවම අපි සියලු දෙනාම එක්ව ප්‍රාර්ථනා කරමු අපගේ උතුම් කල්යාණ මිත්‍රා වූ ඒ බන්ති ජිනා ලංකාවන්ට උන්වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීමට මේ ධර්ම ධර්මයේ වාසිය විසින් කළ වූ ධර්ම දානමය පුණ්‍ය ක්‍රියාවත් ධර්ම ශ්‍රවණය කිරීම නිසා මේ අපි අත්කරගත්තා වූ සියලුම කුසලයන් හේතුවක් වේවා කියලා අපි කුසල්සිතින් ප්‍රාර්ථනා කර සිටිමු. ඉතින් ඒ අනුව අපි ඊටම ගෞරවයෙන් ගෞරවනීය සන්වාසිත මේ වගේ රසායනවාස අද දවසේදී සාකච්ඡාව නිමා කරමු කියලා දිලොස්සත්. මේ හැම දිනකටම ශාන්තියක් සැපයක් වේවා. අද අපි මේ කාලේ වෙන් කරගෙන බුදුරජාණන් වහන්සේගේ දේශිත ධර්මයේ ගාම්භීර ධර්ම කොටසක එක පුංචි ටිකක් පමණ පොඩ්ඩක් තමයි මේ අපේ හිතරින් ස්පර්ශ කරගන්න වහන්සි ගත්තේ. ඒ සඳහා සෑම දිනාගේම කැපවීම ඕනෑකම ධර්ම ඡන්දේ කුසල ඡන්දේ ඇති වුණා. අපේ පින්වත් කල්යාණ මිත්‍ර පිරිස එක්කාසු වුණා. ඒ වගේම හැම දිනම අපි මේ කියලා දීපු කරුණ තේරුම් ගන්නට ඒක ඇතේ කියලා අපි විශ්වාස කරනවා. හැම දිනකටම ධර්මාභූතේ වේවා. අද මේ ධර්ම සාකච්ඡාව දේශනාව තුළින් උපදවාගත සියලුම කුසල ධර්මයන්ගේ පුණ්‍ය ධර්මයන්ගේ ආනුභාව බලයෙන් සුනුරන් සතු අනන්ත ගුණ බලයෙන් ඉතින් මේ කල්යාණ මිත්‍ර මණ්ඩපයේ ප්‍රධානත්වය අරගෙන ඉතින් කටයුතු කරන පින්වත් ලලිත් දඩුවත් මහත්මයාට চিරාත් කාලයක් නිදුක් නිරෝගී දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනයේ වේවා. ඒ මහත්මයා ප්‍රාර්ථනා කරන විදිය සියලු ධර්මයේ ප්‍රාර්ථනාවන් මුලින් පමුණවාගෙන ඒ වගේම ධර්මාර්ගයේ ගමන් කොට පතන බෝධියකින් නිවෙන සැනසීම ලැබේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරන අතර ඒ මාස්ඥාත පෞලේ සෑම දිනකටම සැනසෙල්ලක් වේවා. ඒ වගේම අපේ මේ පින්වත් ජනත මහත්තයාගේ ප්‍රශ්න ඇසුරේ පින්වත් මහත්මයාටත් ඒ වගේම අසාගෙන සිටියා වූ සෑම සිල් දෙනාටම සාන්තියක් වේවා. ඒ වගේම කෙලෙස් හඳුනාගෙන ඒ වගේ තිබෙන ආශය වන සත්‍ය ගුණ Tamange මානසිකාරයෙන් වටහාගෙන දැනගෙන නොවැළී නොබැඳී නොගෙටි හිත අයින් කරගෙන හිත නිදහස් කරගෙන හැම දිනාටම මේ උතුම් සාන්ත වූ ධර්ම මාර්ගයේ ගමන් කොට අමාමහ නිවෙනි සංසේම ලැබීවා කියලා මෛත්‍රියෙන් පින් දෙමින් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම පිරුවන් සරණයි සාදු සාදු සාදු සාදු සාදු සාදු සීලවන්තං ගුණවන්තං සදාකරණං සාරාරිකෝපාතිකේ සාගතම් ප්‍රතිසාරේ පාපිය සත්‍ය පීරාජය बुद्धिपुत्रम्